තෙරුවන් සරණයි. අද අපි කතා කරන්නේ ආහාර සහ අධ්‍යාත්මය. සෞඛ්‍ය සහ අධ්‍යාත්මය සම්බන්ධ කාරණා ටිකක්. සමහර විට බොහෝ දෙනෙක් අහලවත් නැතුව ඇති කාරණා ටිකක් තියෙනවා ආහාර විහාර මනෝ ව්‍යාපාර කියලා. මේ කාරණා තුන අධ්‍යාත්මයත් එක්ක සම්බන්ධයි. ඒ කියන්නේ අධ්‍යාත්මික මග යන අයට මේ කාරණා තුන ප්‍රතික්ෂේප කරගෙන යන්න බෑ. තමන්ට තමන්ගේ අධ්‍යාත්මය සාර්ථකව එල්ලයක් කරා අරගෙන යන්න නම් මේ කාරණා ගැන අවධානය දිය යුතු වෙනවා. ඉතින් අර ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ අධ්‍යාත්මය දියුණු කරනවා, හිත දියුණු කරනවා, නිවන් මඟ යනවා කියන්නේ නිකන් ජොබ් එකක් කරලා ගෙදර යන ගමන් කඩේකට ගොඩ වෙලා බඩු ටිකක් අරන් යනවා වගේ හරිම ලේසි සරල වැඩක් කියලා හිතන් ඉන්නේ. මොකද ගොඩක් අය හිතන්නේ මේ අධ්‍යාත්මික මග මේ හිත හදනවා කියන එකත් ලෞකික දෙයක් විදියට අරගෙන තියෙන වර්තමාන මිනිස්සු. ඒකයි ගොඩක් අයගේ හිත දියුණු වෙන්නේ නැත්තේ. ගොඩක් අයට පාර වැරදිලා තියෙන එකයි. ගොඩක් අය තැන් තැන් වල හිර වෙලා ඉන්න එකයි. උගුල් වලට අහු වෙලා ඉන්න එකයි. එයාලා අධ්‍යාත්මය තෝරගත්තු චේතනාව පිරිසිදු නැහැ. අධ්‍යාත්මික මඟ තෝරගත්තු අරමුණ පිරිසිදු නැහැ. එතකොට ගැටලු වෙනවා. ඉතින් අපි නිතරම කියනවා වගේ මේක සතිමත් වීම හරහා පදනම් වුණු අධ්‍යාත්මික මඟක් සතිපට්ඨානය හරහා යන ගමනක්. ඉතින් අපි ඉන්න තැන ඉඳලා දැනට මේ ඉන්න තැන මොකක් වුණත් මොන විදිහේ වුණත් මෙතන ඉඳලා අපි සතිමත් වීම කියන එක පුරුදු පුහුණු වෙන්න කියලා අපි කියන්නේ. මේක විපස්සනාවට බර පැතිකඩක්. විපස්සනා යෝගාවචරයා සුෂ්ක විදර්ශක කියන කාණ්ඩයට අයිති යෝගාවචරය මේ ඉන්න තැන ඉඳලා වැඩේ පටන් ගත්තාම යාර ටික ටික ඉස්සරහට යන්න යන්න තේරෙනවා සමහර දේවල් නිසා සමහර තැන් වැඩින්නේ නැහැ මනසේ කියලා. ඒකට අනිවාර්යයෙන්ම එයාට සත්පුරුෂයෙක් ඕනේ. ඒ කියන්නේ ආචාර්යවරයෙක්, ගුරුවරයෙක් ඕනේ. එතකොට ගුරුවරයාත් එක්ක සුහද සම්බන්ධයක් තියෙන්න ඕනේ යෝගාවචරයාගේ. එතකොට ගුරුවරයා සමග පවතින මේ සම්බන්ධතාවය නිසා Tamanටමත් තේරෙනවා මෙන්න මේ කාරණාවල අඩුපාඩුවක් නිසා තමයි මගේ මනස වැඩින්නේ නැති කියලා. එතකොට එයාට තීරණ දෙකයි ගන්න තියෙන්නේ. එතනින් එහාට අධ්‍යාත්මය දියුණු කරන්න ඕන නම් තියෙන අඩුව හදා ගන්න වෙනවා. අඩුව හදා ගන්න බැරි නම් අධ්‍යාත්මය අතාරින්න වෙනවා. ඔච්චරයි උත්තරේ. ඉතින් වර්තමානයේ ගොඩාක් අය විශේෂයෙන් කියනෝනේ ගුරුවරයෙක් තියාගන්නවත් කැමති නැහැ. එච්චරටවත් මේ අනතිමානී ගතිය නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ තනියෙන් පුළුවන් අපිට මේක කරන්න කියලා අරෙන් මේන් තැන් තැන් වලින් එක එක දේවල් අරගෙන බටහිර චින්තනයේ දේවලුයි භාග්‍යවතුන් වහන්සේගේ ඉගන්වීමනුයි අරවයි මේවයි ඔක්කොම අරගෙන කවලම් කරගෙන ඒගොල්ලෝ තනි ගමනක් යන්න හදනවා. ඒගොල්ලෝ හිතනවා මේක තනියෙන් කරන්න පුළුවන් කියලා. එහෙම තනියෙන් කරන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. ඔය දැනුම එකතු කරගෙන අරහෙට මෙහෙට යොමු කරලා අරහෙට මෙහෙට පෙරලා පෙරලා කල්පනා කර කර දැනුම හදාගන්න නම් පුළුවන්. දැනුම හැදුනට අර අධ්‍යාත්මික වශයෙන් අපේ මේ අධ්‍යාත්මික මඟ තෝරගන්න එකේ බෞද්ධය වශයෙන් ප්‍රධාන අරමුණ තියෙන්නේ සසරින් ඉවත් වෙන්නනේ. නිවන කියන එක සාක්ෂාත් කරන්නනේ. අන්න ඒව නම් සාක්ෂාත් වෙන්නේ නැහැ ඉතින්. එහෙම නැතුව අපිට අරහෙට මෙහෙට කරකව කරකව පෙරල පෙරල එක එක තියරි දදා කතා කරන්න පුළුවන් හැකියාව වෙනවා. ඉතින් ගොඩාක් අය මේක අල්ලගෙන තියෙන මේ පැතිකඩින්. ඒ නිසා ගොඩක් අය කැමති නැහැ ගුරුවරයෙක් තියාගන්නවත්. ගුරුවරයෙක් තියාගන්න කැමති නැහැ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නකෝ. ගුරුවරයෙක් තියාගන්න කැමති නැත්නම් තමන්ගේ තියෙන අධික මමත්වය, මානය යටහත් පහත් වෙන්න කැමති නැහැ. එහෙම තත්ත්වයක් තියෙද්දි කොහොමද මනසක් වැඩෙන්නේ? ඒ නිසා අපි ආචාර්යවරයෙක් කවුරුන් හෝ Tamanට විශ්වාසනීය සාර්ථකව උපදෙස් දිය හැකි කමඨහන් සුද්ධ කළ හැකි ගුරුවරයෙක් තියාගෙන වැඩ කරන්න දැනගන්න ඕනේ. ගොඩක් අයට ඒකවත් නැහැ. මේ තැන් තැන් වලින් අරගෙන මේ කරන්න ගියාට මේක හරියන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න අපි ඉන්න තැන ඉඳලා මේ සතිය පුරුදු කරගෙන මේ වැඩේට බැස්සට අපිට ඉස්සරහට යද්දී මම නිතර මතක් කරනවා වගේ පේ වෙන්න සිද්ධ වෙනවා. අපේ තියෙන යම් යම් අඩුපාඩු ඒව කපා කොටාගෙන ඒව හදාගෙන සකස් කරගෙන ගියොත් තමයි මේ බාධකේ ඉස්සරහට යන්න පුළුවන්. ආන් ඒ වගේ හදාගන්න ඕනේ පැතිකඩවල ටිකක් ගැන තමයි මේ ආහාර විහාර මනෝ ව්‍යාපාර කියන කාරණා ටිකෙන් පෙන්නලා දෙන්නේ. ඉතින් ගොඩක් අය හිතනවා මේ නිවන් දකින්න ගිහිල්ලා මේ නිදහසේ කන්න දින එකක් නැති වෙනවනේ. මේ අපි හම්බ කරගත්තු දේ අපිට කන්න බැයිද? ඔය තමයි මිනිස්සු ගේන තර්ක. ඉතින් එහෙමනම් කන්න ප්‍රශ්නයක් නැහැ. මේ <laughs> කාල සස්සර දිනු කරගන්න පුළුවන්. අපි මේ කියන්නේ මේක අවංකව මේ වැඩේ කරන්න ඕනි අයට මෙහෙම පැතිකඩක් තියෙනවා. ඒකෙනුත් ඔබේ මනස සකස් කරගත යුතුයි, මනසට සහයෝගය දිය යුතුයි කියලා. ඉතින් අද අපි ඔන්න ඔය කාරණා තුන ගැන තමයි කතා කරන්නේ. පළවෙනියටම ආහාර. ඉතින් මුලින්ම මතක් කරන්න ඕනේ ඇත්තටම මේ ආහාර සම්බන්ධයෙන් අපිට කිසිම කෙනෙකුට නීති පනවන්න බෑ. මොකද භාග්‍යවතුන් වහන්සේම දේශනා කළා සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා. සියලුම සත්වයෝ ආහාරයෙන් යැපෙන්නේ, ආහාරය මත තමයි ජීවත් වෙන්නේ, ආහාරයෙන් තමයි රැකෙන්නේ. ඉතින් එතකොට අපිට මේක කන්න, මේක කන්න එපා කියලා නීති පනවන්න බෑ. ඒ නිසා මතක තියාගන්න අපි මේ දේ දැනුවත් කරාට ඔබ දැනගන්න ඕනේ ඔබට සප්පාය මොනවද ඔබට අසප්පාය මොනවද ඔබට ගැළපෙන ආහාර රටාව මොනවද නැත්නම් මොකද්ද කියලා ඔබම තේරුම් ගන්න ඕනේ. මේක තම තමන් තේරුම් අරගෙන හදාගත යුතු පැතිකඩක්. අපිට බෑ නීති පනවන්න මේක ඔබ කළ යුතුමයි කියලා. අපිට පුළුවන් පෙන්නලා දෙන්න මේක මෙහෙම වෙනවා කියලා ඔබ කැමති දේ ඔබට කරන්න අයිතිය තියෙනවා. ඉතින් මේ තමන් තමන්ට ගැළපෙන සප්පාය අසප්පාය ආහාර රටාවන් මොනවද කියලා තෝරගන්නත් අනිවාර්යෙන් ඔබ ළඟ තිබිය යුතු ගුණයක් තියෙනවා ඒ තමයි සතිය. අපි දැන් මුලිනුත් කිව්වානේ මේක ඉන්න තැන ඉඳලා සතිමත් වීම පටන් සතිමත් වීම පුරුදු කරන්න පටන් ගත්තට ඉස්සරහට යනකොට Tamanටම දැනෙනවා මෙන්න මේ තැන්වල අඩුපාඩුවක් තියෙනවා මෙන්න මේක තමයි හදා ගන්න ඕනේ එතකොට ඉස්සරහට යන්න පුළුවන් කියලා යාට දැනෙනවා කියලා. අන්න ඒ දැනීම එනවා මේ ආහාර සම්බන්ධේනොත්. අපි යම් යම් ආහාර පාන ගත්තට පස්සේ අපේ ශරීරයේ නොයෙක් වෙනස්කම් සිදු වෙනවා. ඒක අපිට ෆීල් වෙනවා දැනෙනවා. ඒක හරහා අපේ මනසත් වෙනස් වෙනවා විශාල වශයෙන්. ඒකත් අපිට දැනෙන්න ගන්නවා. ඉතින් අපිට මේ මේක දැනෙන්න ගන්නේ අපි ගන්න ආහාර පාන වලින් අපේ කය සහ මනස වෙනස් වෙනවා කියලා දැනෙන්නේ සතිමත් කෙනාට විතරයි. ඇතුළට අවධානය තියෙන දෙන විඳීම් වලට සතිමත් වෙන්න පුළුවන් කෙනෙකුට මේ වෙනස්කම් ටිකට අග්ගාලා අහු වෙනවා. අන්න එතකොට අපි දැනගන්න ඕනේ අපේ මනස වැඩෙන්න බාධක ගොඩාක් බාධක යම් යම් ආහාර රටාවන් තියෙනවා නම් අපිට අවශ්‍ය නම් මේ මඟ ඉස්සරහට යන්න අපිට සිද්ධ වෙනවා ඒවැයෙන් වැළකීලා කටයුතු ටික කරගෙන යන්න. ඉතින් මේ මේකට හේතුව තමයි එකිනෙකාගේ ශරීරයේ ධාතු වල ක්‍රියාකාරීත්වය වෙනස්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගේ සහ අපි සාමාන්‍යයෙන් දන්න වාත පිත සෙම කියන මේ තුන් දොස්වල මේවැයි ක්‍රියාකාරීත්වය එකිනෙකාට වෙනස්. එතකොට අපි 10 දෙනෙක් එකම ආහාර රෙසිපි එකක තියෙන එකම ආහාර වට්ටෝරුව කෑම ටිකක් කෑවට ඔක්කොටම බලපාන්නේ එක විදිහට නෙමෙයි. වෙනස් විදිහකට. ඒ වගේම එකිනෙකාගේ මානසික තත්ත්වයනොත් වෙනස්. ආහාර සම්බන්ධයෙන් එකිනෙකාගේ මනස පවතින පවත්වන විදිය වෙනස්. ඉතින් ඒක ගැන මම වෙනම වීඩියෝ එකක් අරන් එනවා ගැස්ට්‍රයිටිස් සම්බන්ධව. ඒකටම ඒකෙදි මම මේ කාරණා ටික වෙනම විස්තර කරන්නම්. මෙන්න මේ වෙනස්කම් නිසා තමයි අපි ගන්න ආහාරවල සප්පාය අසප්පාය බව එකිනෙකාට වෙනස්. ඒකයි කිව්වේ මේක තමන්ම තමයි අත්දැකලා අත්ඉඳලා සතිමාත්ව තේරුම් ගන්න ඕනේ. මට මේ වැඩේට සප්පාය අසප්පාය මොන වගේ දේවල්ද කියන එක. ඉතින් මෙන්න මේකටම තමයි ඔය මාංශ නිර්මාංශ ප්‍රශ්නෙත් එන්නේ. ඉතින් මම කලින් වතාවකදී මතක් කළා අද අපේ රටේ ගොඩක් මිනිස්සු නිර්මාංශ වෙලා තියෙන්නේ द्वේෂයෙන් කියලා. ඉතින් සමහරව අහලා තිබුණා ඒ ගැන වීඩියෝ එකක් කරන්නත් කියලා මම හිතනවා ඒගොල්ලන්ටත් මෙතනදී උත්තරයක් ලැබෙයි කියලා. ඉතින් මේ අපේ රටේ මිනිස්සු නිර්මාංශ වෙලා තියෙන ද්වේෂයෙන් කියලා කියන්න හේතුව තමයි මම මේ කතා කරන්නේ මම මේ අන්ත දෙකම අත්දා බලලා තියෙනවා. මම මාංශ මාංශ වළඳන කාලයක් තිබිලා තියෙනවා. මම ඒකෙන් වැළකිලා තියඳලා තියෙනවා. මම මේ දෙකම දැනගෙනයි මම මේ කතා කරන්නේ. ධර්මයේ තියෙන කාරණා සහ මගේ පෞද්ගලික අත්දැකීම්. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් ඔයගොල්ලන්ට කැමති විදිහකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩාක් වෙලාට මේ මාංශමය ආහාර ප්‍රතික්ෂේප කරපු නිර්මාංශ වුණු අයට දේශයයි දන්නවද ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ කොයිතරම් මේ නිර්මාංශ වීම කියන එක අල්ලලා තියනවද, උපාදාන වෙලා තියනවද කියනවා නම් මස් මාංශ වළඳන මස් මාංශ කන අයගේ මස් කන්න තරමට මේගොල්ලන්ගේ මනස ද්වේෂයෙන් පිරීලා. හොඳට බලන්න ඕනේ නැද්ද කියලා අහු වුණොත් මේ මස් මාංශ අනුභව කරන මිනිස්සුયો මරාගෙන කන තරමට කේන්තියා. ඉතින් මොකක්ද ඒකේ තියෙන කුසලය? දැන් මිනිස්සු හිතන්නේ මේ නිර්මාංශ වෙන අයගේ අධ්‍යාත්මය දියුණු වෙනවා, හිත හොඳටම වැඩෙනවා. ඒගොල්ලෝ තමයි මේ ලෝකේ ඉන පාරිශුද්ධ මිනිස්සු. එහෙම දෘෂ්ටියක මේ නිර්මාංශය ඉන්නේ. එහෙම කියන්න බෑ අපිට. හරියටම නම් ඔබ නිර්මාංශ ඔබට අවශ්‍ය නම් ඔබේ මම මුලින් කිව්වනේ ඔබේ ශරීරයට සප්පාය අසප්පාය මොකද්ද කියලා ඔබට දැනෙනවා කියලා. ඉතින් ඔබට දැනෙනවා නම් මස් මාංශ අනුභවය ඔබේ අධ්‍යාත්මයට හානියක් ඔබේ සෞඛ්‍යයට හානියක් කියලා ඒක නතර කරන එක ඔබට අයිති දෙයක් විතරයි. ඔබ නිර්මාංශ වුණා කියලා ඔබට කොහෙවත් අයිතියක් නැහැ තව කෙනෙකුට මස් මාංශ කන්න එපා කියන එක මේ द्वේෂයෙන් අල්ලන්න. මේ හරියටම මේ නිර්මාංශ වෙන එක අල්ලපු අය මස් මාංශ කන අය එක ගැටෙන්නෙත් නැහැ නොකන අය එක ඇලෙන්නෙත් නැහැ. හොඳට බලන්න මේ මස් මාංශ නොකන නිර්මාංශය සංගම් හදාගෙන මස් මාංශ කණයත් එක්ක යුද්ධයකට කතා කරන්නේ. අන්න එක තමයි द्वේෂයෙන් නිර්මාංශ වෙනවා කියන්නේ. ඒකෙන් නිර්මාංශ වෙන එකකින් ඇති ප්‍රයෝජනයකුත් නැහැ. මම දන්නේ මම අහලා තියෙනවා මේ හිට්ලරුත් නිර්මාංශයි කියලා. ඒතර චුට්ටක් හිතලා බලන්නකෝ. හිට්ලර් නිර්මාංශයි එහෙනම් දැන් අපි හිතන් ඉන්නේ නිර්මාංශ වෙනා හිතන් ඉන්නේ නිර්මාංශ කට්ටිය හරිම හොඳ මිනිස්සු, අධ්‍යාත්මයේ දියුණු මිනිස්සු කියලානේ. එහෙනම් හිට්ලර් ඒ නිසා මේ නිර්මාංශ වෙච්ච ඵලයට මිනිස්සෙක් අධ්‍යාත්මික වෙන්නේ නැහැ. නිර්මාංශ නොවන මිනිසු පාපකාරයෝ මස් මාංශ කන මිනිසු මේ ලෝකේ ඉන්න අන්තිම පව්කාරයෝ වෙන්නේ නැහැ. ඔබ චුට්ටක් හොඳට ඉමසලා බලන්න. ලෝකේ තේරවාදී ධර්මයේ තියෙන ලංකාවටත් වැඩිය මම හිතනවා හොඳට ප්‍රායෝගික පුහුණුව තියෙන රටක් තමයි බුරුමේ කියන්නේ. ඒ බුරුමේ තනිකර ප්‍රධාන ආහාරය බත් සහ මස් මාංශ. ඉතින් අපිත් එහෙ ඉඳලා තියෙනවා. එතකොට මේ <clears throat> හැම දවසකම දානශාලාවේ එක එක විදිහේ මස් මාංශ වර්ග තියෙනවා. ඉතින් කැමති කෙනෙකුට බලඳන්න පුළුවන්. වෙජිටේරියන් කෑමක් තියෙනවා. කැමති කෙනෙකුට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් යසට භාවනාව දියුණු වෙන්නේ. ඇයි ඒ මෙන්න මෙතනදී හොඳට මතක තියාගන්න අපිට ඕනි නම් නිර්මාංශ වෙන්න පුළුවන්. කෙනෙකුට නිර්මාංශත් නොවි මාංශත් නොවි තමන්ගේ පාත්‍රයට තමන්ගේ පිඟානට හම්බෙන දේ ඒක ධාතු ටිකක් විතරයි. හොඳට විපස්සනා නුවණ තියෙන සතිය තියෙන කෙනෙකුට මේක හුදු ආහාර සංඥාවෙන් අනඳලා තමන්ගේ වැඩේ කරගෙන යන්න පුළුවන්. එයා මේ හම්බ වෙන්නේ හරකෙක්ගේ අණ්ඩක්ද අරකද මේකද බිත්තරද කොහෙන්ද ගෙනාවේ එයා කෙයා කරන්නේ එයා දානෙට යාට හම්බ වෙන්නේ යමක්ද එයා ඒක ආහාර සංඥාවෙන් භුක්තියින්ද යාට මේ මස්ද නිර්මාංශද කිසිම ප්‍රශ්නයක් නැහැ අන්න එයාගේ මනසට. ඉතින් ඔබ නිර්මාංශයි නම් ඔබට පුළුවන් නිර්මාංශ දේවල් ඒ දේවල් සකස් කරගෙන හරි ලැබෙන විදිහකට වළඳන්න. හැබැයි මස් මාංශ වළඳන අයට චෝදනා කරනවා නම් ඒ නිර්මාංශ වීමෙන් ඇති වැඩකුත් නැහැ. ඔබ ඒකෙන් වෙලා තියෙන තව පිරිහිලානේ. මනුස්සයන්ව වෛර කරගෙන ඉන්නේ. ඊළඟ එක මතක තියාගන්න මේ මස් මාංශ අනුභවය කියන එක මේ ලෝකේ කවදාවත් තුරන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මානවයා යම් දවසකද මේ ලෝකෙට පහළ වුණේ එදා ඉඳලම තියෙන දෙයක්. ඒක නවත්තන්න බෑ. මේක අපි පෞද්ගලිකව තේරුම් ගත යුතු දෙයක් විතරයි. අපිට මේක ලෝකෙට යාප්ත කරන්න බෑ. ඉතින් යම් කිසි කෙනෙක් නිර්මාංශයි නම් අපිට අයිතියක් නැහැ තව කෙනෙකුට ඔබ නිර්මාංශ විය යුතුමයි කියන්න. ඔබට මේ මධ්‍යස්ත උත්තරයක් දෙන්න පුළුවන්. කැමති කෙනෙකුට මේක කරන්න පුළුවන්. ඉතින් පොතේ තියෙනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා උපසම්පදා භික්ෂුවට මස් මාංශ වළඳන්න පුළුවන් ත්‍රි හේතු ත්‍රි හේතුක මස් මාංශය ත්‍රි හේතුක මාංශය වළඳන්න පුළුවන් අවසරය භාග්‍යතුන් වහන්සේ කියලා තියෙනවා උපසම්පදා භික්ෂුවට ත්‍රි හේතුක මාංශය කියලා කියන්නේ ඒ භික්ෂුව ඉස්සර ඉතින් ගොඩාක් පිණ්ඩපාතිකව නිඳලා තියෙන්නේ. ඉතින් ඒ වුණාට භාගතුන් වහන්සේ කැමති නම් Tamanට ළඟට දායකයෝ දාන එක නැහලා දෙන දේත් බාර ගන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් කොහොම හරි අපිට මේ ලැබෙන දානකදී මස් මාංශ තිබුණා කියලා හිතමු. එතකොට ඒ භික්ෂුව, ඒ අදාළ උපසම්පන්න භික්ෂුව මේ ලැබුණු මස් මාංශ ගන්න අදාළ සතා මරණවා දැක්කෙත් නැත්තම් මේ සතා මැරුවේ අපිට දාහන සඳහාමයි මරලා තියෙන්නේ කියලා අහන්න يعني කනට පණිවිඩයක් ආවෙත් නැත්නම් ආරංචියක් ආවෙත් නැත්නම් Tamanට සැකේකුත් නැත්නම් අන්න ඒක කියනවා ත්‍රි හේතුක පාරිශුද්ධ මාංශේ ඔන්න කැමති නම් කන්න පුළුවන්. ඔය කන්න කැමති අයට ඔය ඔය බණේ දාගෙන කන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඒගොල්ලන්ගේ කැමැත්ත. හැබැයි අපිට අයිතියක් නැහැ ඒකට. චෝදනා කරන අපි දන්නේ ඒ අදාළ කෙනා ඒක වළඳන්නේ මොන මානසිකත්වයෙන්ද කියලා. අපේ මිනිස්සු වෙලා තියෙන්නේ අධ්‍යාත්මය පුරුදු කරලා නැහැනේ මේ මනසක් වැඩ කරන හැටි දන්නේ නැහැ මේ බාහිර දේවල් ටිකක් අල්ලගෙන අර බාහිරින් මාංශ ටිකක් දාන එකට බාරගත්තොත් ඉතින් අම්මා මුත්තා මතක් කරගෙන බනිනවා. අපි දන්නේ මේ භික්ෂුවේ අදාළ මිනිස්සයා මොන මානසිකත්වයෙන් ඒක කනවද වළඳනවද කියන්නේ. සමහර විට ඔබ මේ රහතන් වහන්සේ කෙනෙකුට බණින නැත්තේ මාර්ගඵලලාභියෙකුට බණින නැත්තේ හොඳට බලන්න අතීතේ ත්‍රිපිටකය බාර ගන්න නැති මිනිස්සු අද ඉන්නේ බාර ගන්න ඉන්නවා නම් අටුවා ටිකා පිළිගන්නවා නම් බලන්න ගිහිල්ලා ඒව එමස් මහන්ස වළඳපු තැන් ඕන තරම් තියෙනවා රහතන් වහන්සේලා පවා එතකොට මතක තියාගන්න මේ ඔබත් පිරිහෙන ලෝකෙටත් හානියක් වෙන ප්‍රතිපදාවක් නම් මෙහෙම ප්‍රතිපදාවක් භාගතුන් වහන්සේ දේශනා කරයිද එහෙම ප්‍රතිපදාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ උන්වහන්සේ නිතරම දේශනා කළේ Tamanටත් හානියක් නොවන අනුන්ටත් හානියක් නොවන ප්‍රතිපදාවක්. අපේ රටේ මිනිස්සු මේ නිර්මාංශයි කියලා කොඩියක් ගහගෙන මස් මාංශ වළඳන මිනිස්සු මරාගෙන කන තැනටම ද්වේෂය ඇවිල්ලා. මේක සැබෑ ප්‍රතිපදාවක් නෙමෙයි. ඉතින් පොතේ තියෙන්නේ ඔන්නඔහම ත්‍රි හේතුක ත්‍රිකෝටි පාරිශුද්ධ සමායන ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් අපිට වළඳන්න පුළුවන් කියලා. ඉතින් මේකෙදි මම තව කාරණයක් මතක් කරනවා මගේ පෞද්ගලික දෙයක් මම දන්නේ මම හිතන දෙයක්. ඒ තමයි මාංශමය ආහාරවල පෝෂණය අධිකයි. ඒක සැබෑවයි. හැබැයි ඔබ චුට්ටක් හිතලා බලන්න අපි ඕනම කෙනෙක් දන්නවා අපේ අපිට මේ මිනිස්සු වෙලා ඉන්න අපිට උනත් බරපතල द्वේෂසිත රාගසිත බරපතල කෙලෙස් අපේ මනසකට එනකොට විශාල බයකින් අපි පෙළෙනකොට අපේ ශරීරයෙන් අපේ ශරීරයට එක එක හෝමෝන එන්සයිම වර්ග ස්‍රාවය වෙනවා ඒ චිත්ත වේගයන් නිසා. එතකොට ගොඩාක් වෙලාවට මේ द्वේෂය, බය, සංකාව ඔය වගේ දේවල් අකුසල සිතුවිලිනේ. එතකොට අකුසල සිතුවිල්ලක විශාල ආවේගයක් නිසා මන මේ නිසා ස්‍රාවය වෙන එන්සයිම හෝමෝන කියන්නේ යහපත් දේවල් නෙමෙයි. ඒවායේ විස විස සහිත ගතියක් තියෙනවා. අපේ ශරීරය උනත් තියෙනවා. බලන්නකො දේශයක් ආපු වෙලාවට බයක් ආපු වෙලාවට අපේ බාහිර ස්වરૂපය පවා කොච්චර වෙනස් වෙනවද කියලා. ඉතින් ඒක ටිකක් වෙලා ගිහිල්ලා තමයි මේ විස ගතිය, මේ විස එන්සයිම හෝමෝන අපේ ශරීරයෙන් පහ වෙන්නේ. ඉතින් මේ සතෙකුත් මැරෙනකොට ඔබ හිතනවද මේ සතෙක් මැරෙන්නේ කුසල හිතකින් කියලා අපි මරනකොට? නෑ. ඒ සතෙකුට විශාල ද්වේෂහිත ප්‍රමාණයක් පහළ වෙනවා. බය කියන්නේ ද්වේෂයේ පදනම් වුණු සිතුවිල්ලක් විතරයි. ඉතින් ද්වේෂය තමයි අධික. අධික දේශයකින් මේ සතෙක් මැරෙනකොට ඒ සතාගේ ශරීරයට විශාල ඒ දේශයට අදාළ එන්සයිම් හෝමෝන ප්‍රමාණයක් ස්‍රාවය වෙලා තමයි ඒ සතා මැරෙන්නේ. එතකොට ඒ සතා මැරුණාට පස්සේ මේ හෝමෝන ටික එන්සයිම් ටික අයින් වෙන්නේ නැහැ. අපි ආහාරයට ගන්න යන්නේ ඒවත් එක්ක. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට අර සතාගේ අපිරිසිදු දුෂ්ට සහගත ද්වේෂ සහගත සිතිවිලි වලට අදාළ හෝමෝන එන්සයිම් අපේ ශරීරයට ගත්තට පස්සේ ඒවා අපේ ශරීරයට බලපානවා. බලපානකොට ඒක අපේ මනසරත් බලපානවා. හොඳට බලන්න මම මේ දෙක අත්දැකලා තියෙනවා. මස් මාංශමය වළඳන කාලෙ කාලෙදී මම අත්දකපු දෙයක්. ඒ වගේම මාංශ කණ අයගේ ස්වરૂපය මම බලලා තියෙනවා. ඒගොල්ලන්ගේ සිත සෑහෙන වේගයෙන් ඇවිස්සලා තියෙන්නේ. නිතරම විසිරුණු සිතකින් තියෙන. නිතරම රාගය අධිකයි, ద్వේෂය අධිකයි, ඊර්ෂ්‍යා කුහකකම් අධිකයි. හොඳට බලන්න. මේ වර්තමානයේ ගොඩාක් මිනිසුන්ට මේ පුංචි ළමයින්ට පවා රාගය අධිකයි කියලා ඔබ දැකලා ඇති. රාගය අධිකයි. ඒ වගේම පුංචි ගැහණු ළමයි පවා වැඩි වියටපත් වෙනවා. රාගය ඊටාම උත්සන්නයි. ඔබ දන්නවද මේ ඇයි කියලා? ගොඩාක් වර්තමානයේ තියෙන කුකුළු මස් ආහාරය නිසා. ඇයි ඒවට දානවා අමතර හෝමෝන පිටිනුත් දානවා. ඒ හෝමෝන ඔබේ ඇඟට එනවා. ඒ ඒ සාමාන්‍යයෙන් කුකුලන්ට දාන හෝමෝන එක දාන්නේ වේගෙන් එයාලා ඇඟ වැඩෙන්න. එතකොට ඒක අපේ ඇඟට එනවා. අධිකව රාගයේ උත්සන්නයි වර්තමානයේ ඉන්න මිනිසුන්ට විකෘති ආසාවල් තියෙන්නේ. මේ සාමාන්‍ය රාගයක් නෙමෙයි. ඉතින් මෙහෙම මනස පිස්සු හැදිලා වගේ තියෙන්නේ මස් මාංශ වළඳන කෑම කන අයගේ මනස. හොඳට බලන්න. ඒක මම අත්දකලා තියෙනවා. මම මම තුලින් මං කියන්නේ මම කාලත් තියෙනවා නොකත් ඉඳලා තියෙනවා. එතකොට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් නිසා මම හිතනවා ඒ අධ්‍යාත්මික මග යන අයට අර අර මම කලින් කිව්වා වගේ මස් හම්බුණත් නැතිව හම්බුණත් ඒ දෙකම ආහාරයක් විදිහට දානේ වළඳලා අරගෙන මේ එන එන ඕනිම තත්වයකට ඍජු සතියකින් වැඩේ ඒකට සතිමත්ව මනසට අවදිව කටයුතු කරන් යන ශක්තිය තියෙන කෙනාට ඔක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔබ හිතනවා නම් ඔබට ප්‍රශ්නයක් කියලා මේ මස් මාංශ වැළඳීමෙන් සිද්ධ වෙන කායික සහ මානසික විපර්යාසය ඔබට බාධාවක් කියලා දැනෙනවා නම් ඔබට පුළුවන් ඒක නවත්තලා ඔබේ වැඩේ කරගෙන යන්න. ඒක නිවනට බාධාවක් නෙමෙයි. අනිත් එක තමයි තව කාරණයක් තියෙනවා රස ගේදය අධිකයි. මේ ලෝකේ තියෙන ප්‍රනීතම කෑම වර්ගයක් තමයි මස් මාංශ කියන්නේ. භාග්‍යතුන් වහන්සේ එක තැනක දේශනා කළා ප්‍රනීත ආහාර වර්ග 7ක් හෝ 8ක් 9ක් මට ඉලක්කව මතක නැහැ 7ක් වගේ ප්‍රනීත ආහාර. මේවා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පැවිද්දන්ට ගිහියන්ගෙන් ඉල්ලන්නත් තහනම්. ඇයි ප්‍රණීත නිසා තමයි ඉල්ලන්න තහනම් ස්වභාවයෙන් ලැබුණොත් වළඳන්න පුළුවන්. ඒවෙන් එකක් දෙකක් තමයි දියගොඩ මස්. දිය මස්, ගොඩ මස්, කිරි, දී, වෙඬරු, ගිතෙල් කිරි, දී, වෙඬරු, ගිතෙල් ඔන්නම නමයක් තියෙනවා. ඔය ඒ දිය මස්, ගොඩ මස් ඒකෙන් දෙකක්. ඒ කියන්නේ මේවා අපිට ඉල්ලලා ඉල්ලලා ගන්න බෑ. ඇයි මේවා ප්‍රණීතයි. කියන්නේ රස අධිකයි. ලෝකේ තියෙන ප්‍රණීත ආහාර කියලා භාග්‍යතුන් වහන්සේ වෙන් කරේ රස අධික කෑම. ඉතින් මිනිස්සුયો මේකට නිතර නිතර මේකෙන් මේක පරිභෝජනයෙන් අපි හරියට සතිමත්ව ගත්තේ නැත්නම් ඇත්තටම රස ගේදේ වැඩි වෙනවා. කෑදරකම, පෙරේතකම වැඩි වෙනවා. ඔබ බලන්නකෝ ඔබ හිත දිහා. සමහරු ඉන්නවා හැම දවසකම කෑම වේලට මස් මාංශමය කොටසක් නැතුව කන්න බෑ කියලා කියන මිනිස්සු. එතරට මනස ඇවිල්ලා තියන්නේ ඇයි ඒ ඇත්තට මේගොල්ලෝ මස් මාංශ කන්නේ පෝෂණය බලාගෙන නැත්ත රසගේදයට අහුවෙලාද රසගේදයට අහුවෙලා එතකොට මෙතනදී මම අහලා තියෙනවා සහ මමත් දන්නවා මේ රසගේදය කියන එක නැවත නැවත අපේ මනසේට උපාදාන තත්ත්වය දක්වා ගියාම මේවා සංසාර පුරුදු බවට යනවා ඒ විතරක් නෙමෙයි වර්තමාන ජීවිතයේ පවා අධික රසය පස්සේ එලවාගෙන මස් මාංශ අනුභවයට ගියොත් වෙන්නේ එයාට අර ස්වභාවයෙන් ලැබෙන්නේ නැතුව ගියොත් යම් දවසක මස් මාංශ අන්තිමට සත්තු මරාගෙන කන තැනට එයාගේ මනස වැටෙනවා. එච්චරටම මේ රස ගේදය රස තණ්හාව පාලනය කරන්න බැරි වෙනවා මම එහෙම දන්න මිනිස්සුත් ඉන්නවා. මස් මාංශ කාලා කාලා කාලා අන්තිමට හොයාගන්න නැති වුණාම දඩේ මේ ගිහිල්ලා හරි සතෙක් මරාගෙන ඇවිල්ලා කනවා. එතනට මනස වැටෙනවා. ඒ වගේම මේකට ප්‍රසිද්ධම කතාවක් තියෙනවා. ඔබ දන්නවා අඟුලිමාල මහරහතන් වහන්සේ කතාව දන්නයි දන්න වෙති. අඟුලිමාල සූත්‍රයේ අට කතාවේ සඳහන් වෙනවා මේ උන්වහන්සේට දැන් අඟුලිමාල කියන්නේ කලින් අහිංසක කියලා හිටපු හරිම හොඳ කීකරු සුවච තැම්පත් ළමෙක්. එතකොට එහෙම ළමෙක්ගේ මනසක් අර ගුරුවරයෙක්ගේ වචනයකින් මේ තරම් සාහසික වෙයිද සසර පුරුද්දක් නොතිබුණොත්. සසර පුරුද්දක් තිබුණා. ඒ පුරුදු කතාව තමයි ජාතක පොත විශ්වාස කරන්නේ නැති මිනිස්සු මේක අතහැරලා දාන්න. ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහනේ. ජාතක පොත් වහන්සේගේ තියෙනවා මේ එක ජාතක කතාවක් මට මතක විදිහට චුල්ලසුතසෝම ජාතකයේ වෙන්න ඕනේ. පෝරිසාදයාගේ කතාව කියලා එකක්. ඒ ඒ ආත්මේ මේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ වෙන්න එන මේ චරිතය මිනිමස් කන්න පුරුදු වෙලා ඉඳලා තියෙනවා. මම ඒ කතාව මෙතෙන්දි කියන්නේ නැහැ. මිනි මස් කන්න පුරුදු වෙලා හිටපු රජ කෙනෙක්. ඒ නිසා අන්තිමට මිනි මස් වලට තිබුණු රසය කොච්චරද කියනවා නම් ඒ රජුරු රජකම අතෑරියා මස් කන්න ඕන නිසා. මොකද රජ වෙලා ඉද්දි මිනි මස් කන්න බෑ. ඒ නිසා යා රජකම අතෑරලා කැලෑ වැදිලා මිනිස්සු මරාගෙන කන තැනට ගියා. ඉතින් මෙන් මේ අටුවාවේ සඳහන් වෙනවා ඒ ආත්මයේ කිසිම බයක් සැකක් නැතුව මේ රස තණ්හාවට මාංශ පෙරේතකමට මිනිස්සුව මරන්න ගත්තු පුරුද්ද තමයි කියනවා අඟුලිමාල ස්වාමින්වහන්සේ අඟුලිමාල මිනිමරුවෙක් කියලා මේ මෙච්චර කීකරු දරුවෙක් අහිංසක තැන්පත් දරුවෙක් ගුරුවරයාගේ එක වචනකින් ගුරු පඬුරු පූජා කරන්න කියපු පළියට ඒක නුවණින් තේරුම් ගන්න නැතුව ඒ තරම් විශාල මානුෂීය ඝාතනයක් අපි හිතන්නේ 999 කියලානේ නෑ 999 නෙමෙයි ඊට වඩා මැරුවා විශාල ප්‍රමාණයක් මිනිස්සු මැරුවා එච්චර මිනිස්සුටියක් මේ පුංචි ළමයි පවා මැරුවනේ එහෙම සාහසික හිතක් ගන්න ආවේ සසර අර පුරුද්ද කියලා කියනවා කොහෙන්ද මේක එළියට බැස්සේ? රසගේදයෙන්. ඒ නිසා මතක තියාගන්න සංසාර දෝෂයක් විදිහට මේක බලපාන්න ඉඩ තියෙනවා. අපි අනවශ්‍ය විදිහට මාංශමය වලට පෙරේතකම් කෑදරකම් රසගේදයෙන් අන්තයට ගියොත්. ආන් එහෙම පැත්තකුත් මේකේ තියෙනවා. ඒ නිසා මම මේ පැතිකඩවල ඉදිරිපත් කරන්නේ ඔබට කැමති පැතිකඩකින් මේකට කැමති තීරණයක් ගන්න පුළුවන් නිසා. ඉතින් සමහරු ඉන්න මම අර කලින් කිව්වා වගේ ඇත්තටම මස් මාංශ නැතුව කන්න බෑ. දවසට එක වේලක්වත් කන්න බැරි පොඩි ළමයි බව මම දන්නා ඉන්නවා. ඉතින් මෙන්න මේ දේවල් ටික ඔබ ඔබ ඔබ ඔබ දැන් මාංශ වළඳලත් ඇති නැතුවත් ඇති. මේක කරලා බලන්න. එතකොට ඔබේ කයට හිතට සිද්ධ වෙන වෙනස මොකක්ද කියලා ඔබට හොයාගන්න පුළුවන්. එතකොට ඔබටම තීරණය කරන්න පුළුවන්. ඔබට කැමති තීරණයක් ගන්න පුළුවන්. ඉතින් මම තව දෙයක් කියනවා මේ මාංශමය ආහාර අතහරින අතහරින තරමට අපේ කයේ සහ මනසේ සංවේදීතාවය වැඩි වෙන්න පටන් ගන්නවා. කය සංවේදී වෙනවා වගේම මනසත් සංවේදී වෙන්න පටන් ගන්නවා. ඒ නිසා සාපේක්ෂව ඒක සෑහෙන රුකුලක් වෙනවා ගැඹුරු අධ්‍යාත්මික අවදීන් ස්පර්ශ කරන්න. අධ්‍යාත්මී ගැඹුරු තැන්වලට අරගෙන යන ලොකු රුකුලක් වෙනවා මේ සංවේදීකම. ඒ වගේම කය හසුරවන්න, කය පවත්වන්න සෑහෙන පහසුවක් දැනෙනවා. ඊටාම කය කර්මන්නේයි වගේම සැහැල්ලුයි. අර මැටි භාජන හදන්න මැටි කර්මාන්තකාරයෝ මැටි පදම් කරන්නේ අන්නේ පදම් කළ මැටි. ඊටාම සුකනම්යයි. සුවිකාර්ය ගුණයක් තියෙනවා. ඊටාම මෘදුයි හැබැයි කර්මන්නේයි. අන්න ඒ වගේ කයක් අපිට මේ දැඩි ගති නැතුව පහසුවෙන් කය හසුරවන්න පවත්වන්න පුළුවන් පහසුවක් දැනෙන්න ගන්නවා මේ මාංශමය ආහාර නැවතුවම. ඒක හිතටත් හරිම ලේසියක් පහසුවක්. කය කයේ බරගතිය අඩු වෙනවා ගොඩාක් වෙලාවට. මම අත්දැකපු දේවල් මේ කියන්නේ. ඉතින් ඔහොම කතා කරගෙන ගියොත් මතක තියාගන්න මේ මාංශමය ප්‍රශ්නේ ඇත්තටම කතා බහ කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එක තැනකට උත්තරයක් දුන්නාම තව එකක් එළියට එනවා. එතනට උත්තරයක් දුන්නම් තව එකක් එළියට එනවා. ඒ නිසා මම කියන දේ තමයි ඔබ බලන්න ඔබ හිත දිහා. ඔබ මේක අත්දකලා බලන්න, අත්විඳලා බලන්න. එතකොට ඔබට තේරෙනවා නම් මේක අයින් කරන එක පහසුයි කියලා. ඔබට අයින් කරලා වැඩේ කරගෙන යන්න පුළුවන්. ඔබට තේරෙනවා නම් මේ ලැබෙන ආහාර කොටස මොකක් ලැබුණත් මට ආහාර සංඥාවෙන් වළඳලා මට මගේ වැඩේ කරගෙන යන්න ශක්තිය තියෙනවා කියලා තේරෙනවා නම් ඒ කෙනාටත් මේ නිවන් මඟ විවරයි. නිවන් මඟ වැහිලා නැහැ. ඒ නිසා මේක තීරණය කරන්න ඕනේ ඔබම තමයි. ඒ වගේම මම අහලා තියෙනවා මස් මාංශ අමුවෙන් අමුවෙන් එක එක දේවල් කරලත් මිනිස්සු කනවනේ. අමුවෙන් මස් මාංශ ආහාරයට ගත්තාම මේ මාංශය දිරවලා මලපහ විදියට ශරීරයෙන් පිට වෙන්න ගත වෙනවලු පැය 70ක් 72ක් විතර කාලයක්. පැය 70ක් කියලා කියන්නේ දවස් කීයක්ද කියලා බලන්නකෝ. අපි කන මස් මාංශ අමුවෙන් ඒක ශරීරයේ රැඳෙන කාලය. ඒ වගේම මස් මාංශ උයලා උයලා කෑමට ගත්තාම පැය 50ක් 52ක් අතර කාලයක් යනවලු දිරලා ශරීරයෙන් පිට වෙලා යන්න. පැය 50ක් 52ක්. එතකොට උයපු එළවලු උයපු එළවලු ආහාරයට ගත්තොත් පැය 24ක් පැය 37 අතර කාලයක් උයපු එළවලු වර්ග අපි කෑමට ගත්තාම දවසක් විතර යනවා සාමාන්‍යයෙන් දිරවලා අයින් වෙන. අමු එළවලු ගත්තාම පැය 12කින් 15කින් ඒක ශරීරයෙන් දිරලා අයින් වෙනවා. පළතුරු ගත්තාම පැය එකමාරත් තුනත් වගේ කාලයක් තමයි යන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි ශරීරයට ගන්න මේකට දාන මේ කෑම ඉක්මනින් මේ ශරීරයෙන් දිරලා අයින් වෙන තරමට තමයි අපේ සෞඛ්‍ය රැකෙන්නේ. මේවා ශරීරයේ තැම්පත් වෙලා තියෙන තියෙන ගත වෙන කාලය වැඩි වෙන්න වැඩි වෙන්න සෞඛ්‍ය ප්‍රශ්න ඇති වෙනවා. ඒක මනසට බලපානවා. ඉතින් මේ කායික මානසික සෞඛ්‍ය කායික මානසික සෞඛ්‍ය අධ්‍යාත්මය කියන ටික රැකගෙන ඉස්සරහට යන්න කැමති කෙනෙකුට ඔන්න කැමති තීරණයක් ගන්න පුළුවන්. ඔන්න ආහාර සම්බන්ධ ඔය ටික තමයි මට කියන්න ඕනේ උනේ. දෙවැනි එක විහාර. විහාර කියලා කියන්නේ 아무ත දෙයක් නෙමේ. අපි මුලින්ම කිව්වා මේ අපි මේ කතා කරන්නේ අධ්‍යාත්මික මග යන අයට උපකාර පිණිස අදාළ වෙන කාරණා ටිකක් කියලා. ඒක එහෙමම තමයි. ඉතින් ඇත්තටම මේ කාරණා වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ විවේක විහාරීව ඉන්න අයට විතරයි. හැබැයි එයාගේ තමයි හිත වැඩෙන්නේ අධ්‍යාත්මයේ දියුණු වෙන්නේ මේ විවේක විහරණය ඇති අයට අය මේක පාවිච්චි කරොත් තමයි මේක හරියන්නේ. නමුත් අඩු ගානේ දැනට එහෙම නැතත් ඒ වෙනුවෙන් නැමියාව මනසේ කැමැත්ත හරි තියෙන්න ඕනේ. ඉතින් මම මුලින්ම කියලා කිව්වා වගේ මිනිස්සු මේ භාවනාව අධ්‍යාත්මය පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට වර්තමානයේ ලෞකික අරමුණු සඳහා. හොඳ විවාහයක් කරගන්න හොඳ මිනිස්සෙක් හොඳ පිරිමියෙක් හොඳ සහකාරෙක් සහකාරියක් ළඟා කරගන්න ඔන්න ඔහම එක එක ලෞකික අරමුණු වලින් තමයි මිනිස්සු මේ අධ්‍යාත්මය අල්ලලා තියෙන්නේ මම කියනවා වැඩි කල් යන්න හම්බ වෙන්නේ නැහැ නිසා මේ කියන කාරණා අවංකවම විවේක විහරණයට කැමති, මනසෙන් විවේකයේ අත්දකින්න කැමති, විවේකේ හොයන්නේ ඉතින් මනස ගැඹුරු අධ්‍යාත්මික තලයන්ට අරන් යන්න කැමති අය විතරයිනේ. අන්න ඒ අයට තමයි මේක ගැලපෙන්නේ. ඒ කියන්නේ මේ දේවල් ඔබ කරන්න ඕනේ විවේක විහරණය සඳහායි. භාග්‍යතුන් වහන්සේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා විවේකේ ආකාර තුනකට දේශනා කළානේ. ආන් ඒ විවේකය අපි පාවිච්චි කරන්නේ ඇත්තටම නිවන පිණිස අධ්‍යාත්මය දියුණු කිරීමට කැමති අය තමයි මේ විවේක විහරණ ගන්නෙ. එතකොට ඒ අරමුණෙන් තමයි අපි මේ දේවල් අනුගමනය කළ යුත්තේ. නමුත් වර්තමානයේ අය වෙලා තියෙන්නේ හරියට බත් බත් කන්න බත් එකට සෝස් එකක් එකතු කරනවා වගේ තමයි අපේ ගොඩාක් මිනිස්සු මේ ලෞකික ජීවිතේ රසවත් කරගන්න තමයි ගොඩාක් අය මේ අධ්‍යාත්මීය භාවනාව අල්ලලා තියෙන්නේ. ඒගොල්ලන්ට ලෝකෝත්තර අරමුණක් නැතුව ගිහිල්ලා. මම කියන්නේ මේක ලෝකෝත්තර අරමුණකින් පාවිච්චි කරන්න ලෞකික අරමුණු ලැබෙනවා කොහොමත්. ඒක ස්වභාවිකයි. ඉතින් ඇත්තම අද වර්තමානයේ ලෝකේ තියෙන ජනප්‍රිය මාතෘකාව භාවනාවනේ talk of the town කියන්නේ. අන්නේ නිසා වර්තමාන මිනිසුන් මේ භාවනාව භාවනාව භාවනාව කිය කිය එකක් හොයනවා. ඉතින් එතකොට මිනිස්සු මේක අල්ලලා තියෙන්නේ කාමයේ උදෙසා මිසක් ලෝකෝත්තර අරමුණක් උදෙසා නෙමෙයි. නිවන උදෙසා නෙමෙයි. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනේ ඔබ මේ මොන විහරණයක් උදෙසාද මේ දේවල් අනුගමනය කරන්නේ. ඇත්තටම නිවන පිණිස ලෝකෝත්තර අරමුණු පිණිස විවේක විහරණය උදෙසාද නැත්නම් කාම විහරණය උදෙසාද කියලා දෙපාරක් හිතලා බලන්න. අවංකවම විවේක විහරණය නිවන ලෝකෝත්තර අරමුණක් තකා මේ දේවල් පාවිච්චි කරන අයට ඒ අරමුණක් සාක්ෂාත් වෙනවා. ඒ අතරවාරයේ ලැබෙන ආනිසංසත් ලැබෙනවම තමයි යාට. ඒ නිසා මේක තමයි විහාර කියලා කියන්නේ. අපි ඒ ගැන තේරුම් ගත යුතුයි. මේ හැම දෙයක්ම පාවිච්චි කරන්න ඕනේ අධ්‍යාත්මික ලෝකෝත්තර අරමුණක් උදෙසා කියන එක. ඊළඟට තුන්වෙනි කාරණය මනෝ ව්‍යාපාර. හෙවත් අධ්‍යාත්මය. මේකත් අර විහාර කියන කාරණය හා සම්බන්ධයි වගේ තමයි. මොකද මේ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණා අනුමත කරලා තියෙන්නේ දේශනා කරලා තියෙන්නේ ගිහි වුණත් පැවිදි වුණත් නිවන අරමුණු කරගෙන වැඩ කරන යෝගාවචරය වෙනුවෙන්. අධ්‍යාත්මය කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන මාර්ගයක ගමන් කරන දෙයක්. එහි ගමන් කරමින් අභ්‍යන්තර ශාසනයත් බාහිර ශාසනයත් වෙනුවෙන් කටයුතු කරන අය තමයි යෝගාවචරයා කියන්නේ. එය ගිහි වේවා පැවිදි වේවා අන්න ඒ අය වෙනුවෙන් තමයි භාග්‍යතුන් වහන්සේ මේ කාරණා දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒ ගිහි වුණත් පැවිදි වුණත් ඒ ඕනම යෝගාවචරයෙකුට මේ කාරණා අත්දා බලලා ආනිසංස භුක්ති විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ලෞකික ආසාවන් සාර්ථක කරගන්න ලෞකික අරමුණු වෙනුවෙන් මේවා කරනවා නම් මතක තියාගන්න මේ යම් යම් සංකීර්ණ අවස්ථාවන් වලට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ නිසි පරිදි ආහාර විහාර මනෝ ව්‍යාපාරවල පිහිටලා මේ නිසි යෝගා නිසි යෝග කර්මයක නියැලෙන අයට ඇත්තටම මේන් හොඳ ප්‍රතිලාභ ප්‍රතිලාභ ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වර්තමානයේ ගොඩාක් වෙලාවට අපි මේ ධර්මය අල්ලලාම තියෙන්නේත් කාම ලෝකය පිණිස. කාම ලෝකෙ සාර්ථක කරගන්න දිව්‍ය ලෝකයේ උපදින්න හොඳ සහකාරයව සහකාරියෝ හොයාගන්න හොඳ දරුවෝ ලබා ගන්න ඕක තමයි අද ජනප්‍රිය බුද්ධාගමෙත් තියෙන්නේ. ඒක ධර්මය නෙමෙයි බුද්ධ ධර්මය නෙමෙයි බුද්ධාගම. ඉතින් ඔබ මොන වාසි ගත්තත් ඔබේ අරමුණ වෙන්න ඕනේ අන්තිමට නිවන. ඉතින් ඒ නිසා අපි මේ විවේක විහාරීකම වගේම මේ අධ්‍යාත්මය පාරිශුද්ධ වෙන්න ඕනේ. ඔබ මේ සියලුම පහසුකම් හදාගෙන ඔබේ මනස යොමු කරන්න ඕනි අධ්‍යාත්මයට. හොඳ ආහාර රටාවන්, හොඳ විහරණයක්, කාය විවේක අරගෙන ඊට චිත්ත විවේකයට, උපදි විවේකයේ කරා යා යුතුයි. ඉතින් මේ මනෝ ව්‍යාපාර හෙවත් අධ්‍යාත්මය කියලා කියන්නේ 아무ත දෙයක් නෙමෙයි. ඔබේ මනස ටිකෙන් ටික අධ්‍යාත්මික ගුණධර්ම වලින් පෝෂණය විය යුතුයි. ඒ ඒ සඳහා තමයි ඔබ මේ කාරණා පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේ කාරණා තුන එකිනෙකට සම්බන්ධයි කියන එක තමයි මේ කියන්නේ. ඉතින් මේ ඇත්තටම පුරාතන යෝග යෝගීවරු පවා මේ ශාසනයෙන් පිටත යෝගීවරු පවා එක එක ශ්ලෝකවල සඳහන් කරලා තියෙනවා මේ දේවල් මේවා රහස් විදියට තමයි ඒගොල්ලෝ තියාගෙන තියෙන්නේ. ඇයි ඒ රහස් විදියට තියාගන්නේ? ඒව කැප යෝග යෝග යෝගාවචරයාට විතරයි. ලෞකික අරමුණු පස්සේ දුවන අයට මේක කැප නැති හන්ද මේවා රහස් විදියට තමයි තියාගෙන තියෙන්නේ. යෝග යෝග කර්මයට ආපු අයට විතරයි මේක දෙන්නේ. ලෝකෝත්තර අරමුණක් වෙනුවෙන් ආපු අයට විතරයි මේක දෙන්නේ. ඉතින් එහෙම වෙලා තියෙන්නේ ඒගොල්ලෝ දැනගෙන ඉඳලා තියනවා මේවා මේ කාම අරමුණු වෙනුවෙන් පාවිච්චි කරොත් වැඩිදුර යන්න බෑ කියලා. ඒ නිසා ඔබ දැන් ඔබේ හිත දිහා බලලා තීරණය කරන්න මේ ආහාර විහාර මනෝ ව්‍යාපාර කියලා කියන්නේ අධ්‍යාත්මික මඟ තමයි. මේ මේ காரணා තුන එකට කැටි වෙන්න ඕනේ. ඉතින් ඔබ අධ්‍යාත්මයේ තෝරගත්තු අරමුණ ගැන නැවත වතාවක් හැරිලා බලන්න. ඒ වගේම ඔබට අවශ්‍ය නම් ඒකාන්තයෙන්ම මේ ලෝකෝත්තර අරමුණක් කරා යන්න මේ ජීවිතයේදීම ගුරුවරයෙක් තියාගන්න නිහතමානීව. ලොකු කම්පාන්න යන්නේ නැතුව. ඒකෙන් වරදින්නේ ඔබට මිසක් වෙන කාටවත් නෙමෙයි සත්පුරුෂයෙක් උපදේශක්වත් දෙන්න කැමති වෙන්නේ නැහැ. ඒ හැටි මොකද දන්නවද ඔය ගුරුවරු නැති අය කාගේවත් වචනයකට අවනත වෙන්න කැමති නැහැ. සත්පුරුෂයෙක් හමු වුණත් ඒ සත්පුරුෂයාට තේරෙනවා මේ චරිතය හැටි අන්තිමට උපදේශක්වත් දෙන්නේ නැහැ ඒගොල්ලන්ට. දීලා වැඩක් නැහැ. තේරුමක් නැහැ. ඒගොල්ලෝ උරා ඒක උරා ගන්න දක්ෂ නැහැ. ඒ නිසා ඒ අයට හමු වෙන සත්පුරුෂයෝ පවා මගහැරලා යනවා. ඒ නිසා ආචාර්යවරයෙක් තියාගෙන අධ්‍යාත්මය කියන්නේ මොකක්ද? ඒ වෙනුවෙන් අපි කටයුතු කළ යුත්තේ කොහොමද කියන එක ගැන තේරුම් අරගෙන මේ කියන කාරණා ගැන සැලකිලිමත්ව ඔබේ පුහුණුව දිගටම කරගෙන යන්න ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබේවි. තෙරුවන් සරණයි.